<coughs> හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි කවුරුත් දන්න පරිදි රැස් වෙන්නේ කැම එකතුනේ පොදු සාමූහික කමටහන් සුද්ධ කිරීමක් සඳහා. ඒකට සූදානම් වීමක වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. අපි ඒකෙන් සතිವಾರේ පටන් ගන්නවා. කෙසේ නමුත් අපි ආරාධනා කරනවා වෙන කාට හරි සභාවට ඒ කමටහන් සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් ප්‍රකාශන තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා. ඒ අතර වාරදී අරවින්ද ප්‍රශ්න ටික සභාගත කරાવી. අවසරයි ස්වාමින් වහන්සේ ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ විසින් පසුගිය ධර්මදේශනා කිහිපයේදී විස්තර කරන ලද ආකාරයට ආස්වාස ප්‍රස්වාස තුනී වී නොපෙනෙන මට්ටමටපත් වුණු පසු යෝගාවචරයාට මායාගේ බලසේනාවට මුහුණ දීමට සිදුවේ. මෙම මාර්ගයේ යන සෑම දිනාටම මේ සියලු බලෑනි වලට ඒ දක්වා ඇති පිළිවෙලට මුහුණ දීමට සිදු වේද එසේ නැතහොත් එක් එක් යෝගාවචරයාගේ උපනිශ්‍රය සම්පත් අනුව එම බලෑනි වලින් කිහිපයකට පමණක් මුහුණ දීමට සිදු වේද මෙයටම සම්බන්ධ තව ප්‍රශ්නයක් තිබේ ස්වාමින් වහන්ස පසුගිය ධර්මදේශනාවේදී ඔබ වහන්සේ සඳහන් කළ තීන මිද්දයත් මුලින්ම ආස්වාස ප්‍රස්වාස දෙස බලන අවස්ථාවේදී පැමිණෙන තීන මිද්දයත් අතර වෙනසක් වරහන් ඇතුළේ තියෙන ක්‍රියා කරන පිළිවෙලේ තිබේද ඉහත කරුණු පැහැදිලි කර දෙන ලෙස ඔබ වහන්සේගේ දෙපා නැමද ඉල්ලා සිටිමි. ඇත්තට මාර් බලවේග ක්‍රියාත්මක වෙන්නේ මේ විපස්සනා භාවනා කරන අයට විතරක් නෙවෙයි. කොයි කෙනාටත් ඒක නිතරම ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා දන්නේ දන්නේ නැතිකම තමයි තියෙන්නේ. ඒකට අවිද්‍යාව කියනවා. භාවනා කරනකොට මේ මාර බල වේ කියනකොට ඒක දැන ගැනීම තමයි තමයි තියෙන ලොකුම ලාභේ. මැරෙන්න ඉස්සලා, ලෙඩ වෙන්න ඉස්සලා. ඉතින් යා යෝගාවචරයක ආඩම්බරයක් විදිහට සලකනවා. මට නිතරම ක්‍රියාත්මක වෙන්නේ මාර බල වේග, මාර බල වේගස මම හඳුනා ගන්නවා. නමුත් උපනිෂ්ඨේ සම්පත්‍ය කතාව මේකේ සඳහන් වෙලා තියෙනවා. සමහරෙකුට සමහර පැති උග්‍ර වෙනවා, ප්‍රකට වෙනවා, ඝන බහල වෙනවා. සමහර පැති පුංචි වෙනවා. ඒ නිසා එක්කෙනෙක් තමන්ගේ භවනා ජීවිත කතාව ලිව්වොත් තව කෙනෙක්ගේ කතාවට සමාන නැහැ. මොකද එක එකනා මූණ දෙන්නේ එක එක ජවනිකාවට. සමහරව ලොකුවට දැනෙන සමහරට පුංචිට දැනෙනවා. ඒකට නිදර්ශනයක් වශයෙන් කිව්වොත් මේ විපස්සනා ඥාන පහළ වීම මාර්ග බලවේගයේ අනිත් පැත්ත, කෙලෙස්වල අනිත් පැත්ත. ඒකෙත් පිළිවෙලක් පෙන්ලා දීලා තිනවා විශ්වගතව කාටත් වගේ. නමුත් සමහරු එකේ සමහරව හොඳට ප්‍රසිද්ධව ප්‍රකටව අත්දකින්න සමහරව ප්‍රකටව ප්‍රසිද්ධව අත්දකින්නේ නැහැ. ඒ නිසා ඒ වගේ පුද්ගලාන්තර විනාශකම් එහෙම නැත්නම් මේ පුද්ගලයන් අතර විනාශකම් ඇති වෙන නිසා සර්වඥාන්සිට බරපතල වගේ කීමක් තියෙනවා. ඒ කොයි ශරීරයක් ගැලපෙන විදිහට මේක පෙළ ගන්න ඕනේ. අඩුපාඩු වෙන්න දෙන්න බෑ. නමුත් හැඟීමක් දෙන්න වෙනවා මේ ඔක්කොම පොතක ලියපු විදිහට රීකී ක්‍රමයට සිද්ධ වෙන්නේ නැහැ. මේ ආස්ථාවෙන් ආස්ථාවට සිද්ධ වෙන්නේ. ඒක නිසා පොතේ දැනුමයි අත්දැකීමයි සම්පූර්ණයෙන් වෙනස්. පොතේ දැකීමේදී හරියට මේකට පස්සේ මේක මේකට පස්සේ මේක කියලා කියනවා. ඒත් අත්දකින්නකොට දවසෙන් දවස දවසෙන් දවස ඒක ඉස්සර පස්සර වෙලා යනවා. ඒ නිසා පොතේ දැනුම ඇතුවත් බෑ ප්‍රත්‍යක්ෂයට නැතුවත් බෑ. ප්‍රත්‍යක්ෂ ලැබුව එක නම් දන්නවා මේකට පොතේ දැනුම තව කෙනෙකුට කියලා දෙන්නේ පොත අනුව තමයි. තමන් අත්දකින ක්‍රමේ සම්පූර්ණයෙන් වෙනස්. ඒකට හේතුව තමයි උපනිෂේ සම්පatti. දෙවෙනි කොටස බලනකොට පේන තියෙන්නේ වීර්ය යසි තුනක් තියෙනවා. ඒ වීර්ය තුනට අනුව එනතන් ඒ වීර්ය තුනට මුණ දෙන්න වෙන තීන මිද්ද තුනක් තියෙනවා කියලා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි මේ ගීගියත් හැදීමේදී එහෙම නැත්නම් කාමේසා කාම සංඥාව දුරු කර ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරනකොට තියෙන පසුබාන ගතිය තියෙන හිත හැංගෙන ගතිය හිතේකට කැමති නැති ගතිය ඉතින් ඒකට විරුද්ධ විශාල සටනක් කරන්න ඕන අබිනිෂ්ක්‍මණය සඳහා එහෙම නැත්නම් නිස්සරණය සඳහා කාමස්තුමින් වෙන්වීම සඳහා ඉතින් ඒකෙදී නිදිමතක් විතරක් නෙවෙයි ඒකට තියෙන නුරුස්නා ගති එහෙම නැත්නම් පස්සට අදින ගති, හිත හැංගෙන ගති රාශියක් තියෙනවා. ඒක ප්‍රසිද්ධම තීන මිද්දේ කියලා අපි දක්වන කම්මැලි වෙලා පස්සට යනවා. ඉතින් භාවනා කරගෙන යනකොට අරමුණ සංසිඳීගෙන එනකොට අරමුණේ හිත පිහිටලා නීවරණ ධර්මත් නැහැ. කාම ගුණත් නැහැ. නමුත් එකම දෙයනේ පේන්නේ නැවත ඉස්සර තිබුණ විචිත්‍රත්වයේ හෝ සිද්ධි බහුලකම නැහැ. එකම දේ පේනකොට ඉස්සෙල්ලා නම් හිතනවා අනේ යන්තම් අර <clears throat> කරදරකාරී කංකටොළු වලින් අයින් වුණා කියලා මුලදී දැනෙනවා. නමුත් ඒක ඒකාකාරී වෙනකොට තව විදිහක කම්මැලිකමක් එනවා. එතකොට තමයි තීරු කරගන්න වෙනවා දැන් මේ කම්මැලිකම අරමුණේ ඉඳද්දිම සිදුවෙන එක. එහෙම නැත්නම් ඒ කම්මැලිකමට යන්නේ ඉස්සෙල්ලත් සතිය තියෙනවා. කම්මැලිකමෙන් නැගිටින්නේ සතියට. ඉතින් එතකොට මේ යෝගාවචර තේරෙනවා දැන් තියෙන්නේ මේ ඇටඩි assume කෙලේශයක් වැඩ කරනවා. දැනගෙන ගියොත් ඒකෙන් අයින් කරන්න පුළුවන්. හැබැයි මේ කෙලෙසේ දන්නේ නැතුනොත් අර ඉස්සල જાති නිදිමතවත් වැටෙන්න ඉඩ තියෙනවා. මේ අවස්ථාව හරියට හසුර ගන්න බැරි වුණා. ඊට පස්සේ තව ඉස්සරහට යනකොට පරිපූර්ණ වීර්යයට ගිහිල්ලා මේ ජයකණුව බලබලා එහෙම නැත්නම් මේ අන්තිම මේ අවසාන සටනට මූණ දෙන වෙලාවේදී අසර දාන්න කම්මැලි වෙන්න හිතෙනවා. කාට හරි කියලා දෙන්න තියෙන ආසාවක් එහෙම නැත්නම් මේ මීට වැඩිය හොඳ එකක් ගන්න තියෙන ආසාවක් වගේ සියුම් මේ අනුශේ ධර්ම ආශ්‍රව ධර්ම නිසා පමා වෙනවා. ඒක අර වගේ ගොඩාක් ඝන බහල බිල්ලින් අල්ලන්න පුළුවන් ඒ වනේ බොහෝම සියුම් සූක්ෂම විදිහට වැඩ කරනවා. ඒකට ගොඩක් ඕනලා තියෙන්නේ වීරිය කියන තාප ගතියට වැඩිය ප්‍රඥා ගෝචර ගතිය. ඒකට කියනවා ඒ වීර්ය ප්‍රඥා ගෝචර වීර්යයක්. දැන ගැනීමෙන් මෙතන මායාවක් ස්වරූපයෙන් මේ වීදුරුවක් අල්ලනකොට වීදුරුවේ දැල්ල බැඳෙන්නේ. ආන්න ඒ වගේ වීදුර පේනවා වීදුරුව හරහා පේනවා පිරිසුදු මදි කිය. මේක පිරිසුදු කරුවොත් මෙතන තීව්‍ර දර්ශනයක් ගන්න පුළුවන් කියලා. කන්නාඩි දෙක දානකොට කන්නාඩි දෙකේ දැල්ල බැඳෙනවා. ඒ දැල්ල කපනවා වගේ කරන්න පුළුවන්. එතකොට නොපෙනෙනව නෙවෙයි පේන දර්ශනය ප්‍රණීත නැහැ. අන්න ඒ වෙලාවට අයින් කරන්න අයින් කෙරුවට පස්සේ දර්ශනීය පිරිසුදු වෙන වගේ තීන මිද චෛතසිකයේ ඊටාම ගොරෝසු ගතියක් තියෙනවා ගොරෝ ගොරෝ බුදින ගතිය. දෙවෙනික තියෙන අරමුණේ ඉන්නවා නමුත් කම්මැලි ගතිය. ඊට පස්සේ තව සිවුම් වෙනකොට පේනවා මේ දැල්ල බැඳා වගේ ගලන වතුරක් පහරකට තෙල් පාංකඩයක් ඔබහගෙන හිටියොත් ඒ ගලන ගතුලේ දිගටම තෙල් මායමක් තියෙනවා. අන්න ඒ වගේ පොඩි එකක් පේන්න පටන් අර ගන්නවා. ඒ වෙලාවට ඥාණයෙන්ම තේරුම් ගන්න වතුර පිරිසිදුයි නමුත් මුඩු රහයි. මොකද පොඩි තෙල් මායමක් අර පාන්තිරෙන් දානවා. අන්න ඒ වගේ පුංචි දේවල් පේන්න පටන් ගන්නවා. ඒ නිසා ඒවට යනකොට ඉස්සලා වීතිය දත් මිටි කන කිහිල්ලෙන් දාඩිය දාන උඩුතල දිවට තියලා තද කරන දිව උඩුතලට තියලා තද කරන වීර්යයක්. දෙවෙනි සැරේට වෙනකොට අරමුණේ ඉන්නව නීරස වීම හරහා. අන්තිමට අරණ ප්‍රඥාවෙම දුරු කරන්න පුළුවන් වීර්යයක් කියලා. වීර්ය මට්ටයන් කට්ටයන් තුනකුත් තියෙන නිසා දල වශයෙන් ඒකට අදාළ වෙන මේ තීන මිද්දත් ಜಾති තුනක් තියෙනවා කියලා මූල ධර්මානුකූල උත්තරයක් දෙන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ භාවනා කරන විට හුස්ම නැතිව සිටින අවස්ථාවේදී තීන මිද්දය අහලකවත් නැතිව සිටිද්දී නිින්ද ගොස් අවදිවන්නාක් මෙන් ගැස්සීමක් ඇතිවේ. පරයන්කේදී මෙය වරින් වර සිදුවේ. තවද හොඳටම අවදියෙන් සිටින බව දන්නා නමුත් සිහින පෙනෙන්නාක් මෙන් යම් යම් දේවල් පෙනේ. අනික් කරුණ නම් පරයන්කේදී පාවෙමින් සිටින්නාක් මෙන් දැනීමයි. මේ අවස්ථාවන් පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගීකම සහ දීර්ඝායුෂ පතමි. ආන්නේ අන්නේ සාදු ගන්නේ මං ඉතින් දින්ද කිල්ල කියලා. හරි. මේකේ අර පළවෙනි தত্ত্ব දෙක නම් මම අදාගෙන අදාගෙන තියෙන විදිහට තමන් හොඳටම දන්නවා මම ලෑස් වෙලා යනවා දැන් නිදිමතකට එයි නැවත නිදිමත එන්නේ අරමුණේ ඉන්නවා ඉඳපුවාන් ටක් ගාලා ගැස්සිලා අවදි වුණාට පස්සේ දන්නවා මේ අවදි වෙන්න ඉස්සෙල්ලා මතකේ නැහැ අවදි වෙච්ච ගමන් මේ සද්දයක් නිසා අවදි වුණා හීනයක් නිසා මොකක් හරි හේතුවක් තියෙනවා නමුත් ඉතින් ඉස්සෙල්ලා මතක නැහැ ඉතින් ඒක මම හිතනවා අද්වතරුම් ගන්න නැත්නම් සරුවත්න දේශනාවේ විශේෂම පොට්ටපාද සූත්‍රය නැත්නම් ආනන්ද සප්පයි සූත්‍රය වගේ හිත රූපය ඉක්මවලා රූප සංඥා වලට යන වෙලාවක් එනවා. ඒක සාමාන්‍යයෙන් කියනනම් අරූප ධානය වලට සමානයි. ආකාසානං ඡායතන, විඥානං ඡායතන, අකින්චඤ්ඤායතන, නේව සංඥා නාසඤ්ඤායතන. එතකොට විඥානං ඡායතනලා අකින්චඤ්ඤායතනට ගියාම විඥානීයදී පේන්න පටන් ගන්නවා හිත විතරයි තියෙන්නේ. කිසිම රූප අරමුණක් නැහැ. රූප සංඥාවලුත් නැහැ. මේ සියල්ල දක්නා හිත නිකන් හරියට නාම රූප දෙකේ රූප නැති නාම විතරක් තියෙනවා නිකන් මූල ධර්මෙක වෙන්න බෑ ඒ චිත්ත පරිසංවේදී අස්සසි සාමීති සික්කති චිත්ත පරිසංවේදී පස්සසි සාමී සික්කති කියලා ආනාපාන සූත්‍ර සූත්‍රයේ ඉරිමානන්ද සූත්‍රයේ රාහුල වාද සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා ඊට විඥාණය පමණයි ඒකේ මේ පෙරක් තෙරක් නිමක් සීමාවක් ඇතුළක් පිටක් මොකුත් නැහැ. ඒකේ ඉන්නකොට විඥානයක් නැති අවස්ථාවක් තමයි ආකින්චඤ්ඤාය. කියන්නේ කිසිත් නැහැ කියන එක. දැනුමකුත් නැහැ. නමුත් ඊට පස්සේ ආයසරයක් ඒකේ ආයක් ගත කරනවා. ටිකක් වෙලා ගත කරලා පස්සේ හිත විසින් දෙන හෝ පිටින් දෙන අරමුණකින් ඒක පාරට <clears throat> ගැසිලා අවදි වෙනවා. අවදිච්චාම තාමත් සම්පූර්ණ සතිය කැඩිලා නැහැ සම්පූර්ණ සමාධිය කැඩිලා නැහැ. නමුත් මේක ඉස්සල්ලා හිටියේ හිස්තනක බව තේරෙනවා. හැබැයි නිින්දක් කියන සාධාරණ හේතුකුත් නැහැ. එතකොට වෙලා තියෙන්නේ අර මම ගණන් කරලා තියෙන ක්‍රමයේ හරිනම් තේරුම් ගත්තා නම් නේව සංඥා නාසඤ්ඤා එතනවා සංඥා ඇතිත් නැති නැතිත් යන තත්ත්වයට ගිහිල්ලා අවදි වෙන්නේ ඒකට ඒකේ ඉන්නකොට පේනවා ඉස්සලා ඉඳලා තියෙන සංඥා මොනවත් නැති තැනක. එතකොට විඥානයක් සටහන් වෙන්නේ නැහැ නිකන් පෑන කිලියල් ලියනවා පෑන තින්ටි ඉවර වෙලා. නැත්නම් අපි අපි යන කම්පියුටර් ටයිප් කරන ටයිප් කරන යනවා මොනවක්වත් වැදිලා නැහැ. අපි වෙන සිග්නල් එකට ගිහිල්ලා වදින්නේ නැහැ. අපි ස්ක්‍රීන් එක වල්ලා නෙමෙයි ටයිප් කරන්නේ වෙලා. කීබෝඩ් එක බල බල ඉන්නවා ස්ක්‍රීන් එක වැදෙන. දැන් පෑන ලියලියා යනවා. ටිකක් මද අන්ධකාරයක බලනකොට ලියවිලා නැහැ. අන්න ඒ වගේ යනවා ඒකට බුදුචාන්හන්සේ ඒකෙදි පින්නවා අකින්චඤ්ඤායතනේ සංඥග්ගේ කියලා සංඥාවේ යන්න පුළුවන් කෙලවර. එතෙන්දී ඒ සංඥාව කොහොමද කියන අඳුරන්න බෑ. ඇති නැති දෙක අතර අඳුරන්න බෑ. ඊට පස්සේ ගොරෝසු සංඥාවකින් මතුවෙච්ච ගමන් මේක ඉස්සලා හිතේ සියුම් සංඥාක බව තේරෙනවා. මෙතන සාපේක්ෂතාවාදය ඒකිනෙක අනිකට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වෙන බව ගුරු සංඥාවක් ආවිලා ගැස්සිච්ච වෙලාවේ තේරෙනවා ඉඳලා තියෙන සියුම් සංඥාව කියලා. එතින්දී වැදගත් පණිවිඩයක් බුදුහාමුදුර අපට දෙනවා. සංඥාව ආව පස්සේ තමයි දැනගන්නේ මේ ඉතිසල සංඥාවක් නැහැයි කියලා. එතකොට අපේ හිත අර ආපු සංඥාවත් එක්ක රෝන්ද යන්න ලෑස්ති වෙනවා. සවරෙන් ගලින්ද ලෑස්ති වෙනවා. ට්‍රිප් යන්න ලෑස්ති වෙනවා. එතකොට වෙන්නේ කෙලෙස් නැත්තන ඉඳලා ආය අලුතෙන් ආපු සංඥාවෙන් කෙලස් උපදවන්න හදනවා. ඒ නිසා එතෙන්දි පුහුණු වෙන්න කියලා කියනවා. ඒතං සන්තං ඒතං පනීතං යද්දං උපේක්ඛා. දැම්මට සංඥාවක් ආපු නිසා මම දන්නා සංඥාව ඉස්සර තිබුණේ නැහැ කියලා. ඒ සංඥා නැති තැන තමයි මට නැවතත් ඕන කරන්නේ. අනේ මේ ආපු සංඥාව අබිරමණය නොකරවා. ඒක නා නාභි රමති අභිරමණය කරන්නේ නැහැ අජෝසනය කරන්නේ නැහැ අභිවදනය කරන්නේ නැහැ මොකද්ද අභිරමණය කරන්නේ නැහැ කියලා කියන්නේ මේ අලුතෙන් ආපු සංඥාවෙන් තමයි දන්නේ සංඥාවක් නැති බව කලින් නැතුව නමුත් අලුතෙන් ආපු සංඥාව ආස්වාද කරන්න යන්නේ නා නාභි රමති නාජෝසයිදිට ඒකට ගෙවදින්නත් ඒවා වැදගත්ම දේ තමයි නා අභිවදති ඔය ගැන කතා කරන්න යන්න එපා. කතා කරපු ගමන් වාචාලකමකට හිත යනවා. ඒකෝට නිස්සද්ද භාවයට යන්න බෑ. නිසා අගේ කරන්න එපා, ගෙවදින්න එපා. ඔය ගැන කතා කරන්න යන්න එපා. කතා කරන්න ගියොත් ගුරු සංඥාවට නිසා ආපහු බලන්න නිකන් හරියට නිදාගත්ත බබා ඇබදි වෙනවා අම්මා ගිහිල්ලා කොට්ටෙට තට්ටු කරලා ආයෙ බබා නිදි කරවනවා නිදි පැදුරේම. ඒ ඒ නැගිටලා අඬන්න හදනකොට නලවලා එහෙම නිදි කරනවා. හැබැයි අම්මා හොඳටම දන්නවා පළවෙනි තරම් නිින්දක් දෙවෙනි සැරේදී යන්නේ නැහැ. උදේට නිදාගෙන නැගිටිට පස්සේ තට්ටු කරලා පස්සේ නිින්දට වැටෙනවා. නමුත් අච්චර වෙලා නිදා ගන්න නැහැ. ආයෙසර නැගිට්ටත් ආයෙත් තට්ටු කරලා ආයෙත් වැඩි අඩු වෙලා බබා දොයනවා. අන්නේ වගේ බුදුරජාණන්සේගේ ප්‍රයත්නයේ තියෙන මේ සංඥාව නොදැනෙන තමයි අපිට යන්න පුළුවන් හොඳ තැන. නමුත් ඒකින්දදී හොඳ තැනකට ගිය බව දැනගන්න බෑ. දැනගන්න ඊට පස්සේ ඉන්න සංඥාවෙන් තමයි තේරෙන්නේ. නමුත් හිත කරන්නේ අර ගොරෝසු සංඥාව දිගේ කෑ ගහන්න පටන් ගන්නවා, කියා පාන්න පටන් ගන්නවා, ඒක මගේ කියා ගන්න පටන් ගන්නවා, අභිරමණය කරන්න පටන් ගන්නවා. එතකොට වෙන්නේ ආය අර සියුම් තැන්න යන්න බෑ. ඒ නිසා සියුම් තැන නැවත නැවත ගෙවදීම සඳහා ගොරෝසු තැන්න ගෙවදින්න එපා. නියම සියුම් තැන අභිරමණය කිරීම සඳහා ගොරෝසු තැන අභිරමණය කරන්න එපා. මේ ඇතිවෙච්ච ගොරෝසුකම ගැන කාටවත් කතා කරන්න යන්න එපා. වෙනකොට වෙන්නේ තමන්ගේ හිත කොහොමදත් තව තව ගොරෝසු වෙනවා. හිතන්න යන්න එපා. එතකොට තමයි තේරෙන පටන් ගන්නවා නිකන් බටහිර චින්තන හැටි ගියොත් Tamanට හීනෙකට අවදි වෙනවා වගේ එකක් වෙනවා. අපිට කවදාකවත් හීනෙකට අවදි වෙන්න බෑනේ. හීන කියන්නේ තද නිින්දකනේ. අපිට දැනගන්න පුළුවන් නම් මම දැන් ඉන්නේ හීනෙක කියලා ඒක තර්ක මනසට අහුවෙන්නේ නැහැ. ඒ වගේ අර සංඥා නැති වෙලාවට දැනගන්න පුළුවන් ඥානයක් එනවා ඒ ඥානෙට කවදාකවත් යන්න බෑ සංඥාවල් ගැන කච කච ගන්න ගත්තොත්. සංඥාවල් ගැන අභිරමණය කරන්න ගත්තොත්. සංඥාවල් ගැන ගෙවදින්න ගත්තොත් සංඥා නැත්නම් අගේ කරන්න බෑ. ඉතින් ඒක නිසා ඒක මේ මනුස්ස මනසකට කියන්නේ කොහොමද? තර්ගෙන් අල්ලලා දෙන්න බැරි තරම්. නමුත් ඔය කියන ආකින් සංඥායතර නේව සංඥා නාසඥා නැති වුණාට විපස්සනා කරනකොටත් ඕවා සිද්ධ වෙනවා. සිද්ධ වෙනකොට කරන්නේ තියෙන්නේ තමයි හොඳටම යන්න ඕනේ අන්තිම දක්වම යන්න පුළුවන් සංඥා කෙලවට ගිහිල්ලා මේකෙත් සංඥාවක් නැති වාගේ තරක් තියෙනවා. ඒක තමයි මගේ ඇත්ත gedara. ඒක තමයි හැබෑ නිවන සංඥාව කියන්නේම කෙලෙසයක්. ඒ නිසා සංඥා මාර්ගයෙන් සියුම් සංඥා කරනවා. සියුම් සංඥා මාර්ගයෙන් අතිසියුම් සංඥා කරනවා. අතිසියුම් සංඥා මාර්ගයෙන් නැති තැනට යනකම් ගිහිල්ලා ඒ පාර පුරුදු කරනවා. එතකොට ජීවිතේ ජීවත් වෙනව මතකයක් නැහැ. මම ස්ත්‍රීද පුරුෂද හිටියද ඉඳගෙනද මොනවාක්වත් මතක නැහැ. ඉතින් ඒ වෙලාවේ කිසිම ඉන්ධන දහනයක් සිදු වෙන්නේ නැහැ. ඒක හරියට කියනවා නම් මේ රොකට් එකක් ගුරුත්වාකර්ෂණය දක්වා යන ගොඩාක් ඉද්දට යනවා. ඊට පස්සේ ගුරුත්වාකර්ෂණයේදී කක්ෂය වටා යනකොට එච්චර ඉන්ධනයක් නැහැ. මොකද අවකාශයේ ඇප්පෙන දෙයක් නැහැ. ඊට පස්සේ අවකා ඒකෙන් ඉඳලා හඳට යන්න ගියාට පස්සේ තල්ලු කරලා තිබ්බට පස්සේ ඉතියනවා. අභ්‍යවකාශයේ යනකොට රොකට් එකට ඝර්ෂණයක් නැහැ. මේ තල්ලු කරලා තිබ්බට පස්සේ ඔය යන්න පටන් ගන්නවා. මුළු ගමනේ 99ක් විතර තියෙන ඉන්ධන කිසිවක් දැවෙන්නේ නැහැ. තල්ලු කරලා තිබ්බ පාර යනවා. ඉතින් ඒක මේ පොළොවේ ඉඳදී හිතන්න බෑ. මොකද මේක ඝර්ෂණය පිරිස ලෝකයක්. මේක හැම වෙලාවෙම ගුරුත්වාකර්ෂණ යටතේ තියෙන. නමුත් මේ ඝර්ෂණ මට්ටම් තුනක් පැන්නට පස්සේ දෙකක් පැන්නට පස්සේ අජිතාවකාශයේ කොහරි මේව දැමත් තල්ලු කරලා තිබ්බොත් යන්නේ නැහැ. ඒ නිසා අයිසෙක් නිව්ටන්ගේ පළවෙනි නීතිය තමයි යමක් චලලේ වෙන්න ගත්තොත් එයා ඍජු රේඛාවක් දිගේ චලනයේ සිද්ධ වෙනවා. යමක් ඇවිල්ලා හැප්පුණොත් ඒ හැප්පෙන දෙයට සාපේක්ෂව ප්‍රතික්‍රියාවක් මේක ඇති වෙනවා. හැප්පුණේ නැත්තම් කෙලින්ම යනවා. මේ නීතිය වැඩ කරන්නේ නැහැ මේ ගුරුත්වාකර්ෂණයේ තියෙන නැත. ඒක කොහොමද පොළොට ඇදලා අල්ලනවා. ඉතින් අන්න ඒ වගේ තැනකදී තමයි ඔය සංඥග්ගේ සහ එහෙම නැත්නම් නේව සංඥානා සංඥා සහ අකින්චඤ්ඤායතන සහ නේව සංඥානා සංඥාතන මාරුවක් තියෙනවා. ඉතින් මේක මේ පොතේ ලියවිලා තියෙන මූලධර්මානුව මෙහෙම තමයි උත්තර දෙන්න තියෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ මේ සංඥාව කියන එක තමයි අපි එකිනෙක හඳුනා ගැනීම සඳහා නැවත මතක් කිරීම සඳහා තියෙන සලකුණු. මේ සලකුණු තියෙන තාක් නිවනක් නැහැ. නිවනේ කිසිම සලකුණකුත් නැහැ. සලකුණක් තියෙන කිසිම තැනක නිවනක් නැහැ. නිවනේ කිසිම සලකුණක් නැහැ. ඉතින් ඒකට සලකුණු තියෙන තැනදී නැත්තන ගමනක් තමයි <clears throat> මේ සරුවචනාංශය අපිට මේ සද්ධර්මය කියලා තේරුම් කරලා දීලා තියෙනවා. නමුත් එතෙන්ට යනකොට හරි පාළුයි. හරි කම්මැලි. මමයක් නැහැ. මද ගීලි වල පාටි දාන්න බෑ. ඒක විශාල අඩුපාඩුවක්. ඒක හොඳම තැන ලෝකෙදී. නමුත් ගිය කිසි කෙනෙක් මේ තාකල් පහටියක් දාලා නැතිලු. මොකද පහට දාන්න මම නැති වෙනවා. ඉතින් පාටියකුත් දාන්න නැත්තම් මොකටද පාස් වෙලා? අපිට ඕනලා තියෙන්නේ පාස් ඉල්ලකෝ එදත් පාටියනේ. ඉතින් නිසා ඒ ලෝකයයි මේ ලෝකයයි අතර ඥානසින්න කාලේ බර ගාන ප්‍රශ්න අහලා තිනවා. ඔබ ආචි මේ කියන දෙමලේ අපිට තේරෙන්නේ නැහැ. ඉතින් බුදුහාම කියන තේරෙන්නේ නැති එක නම් මට හොඳට තේරෙනවා. මොකද උඹලා මේ කන්නනේ ඉල්ලන්නේ. ඔබට ඕන මොකක් කරේ හේතුවක් අරගෙන අඬහැර පාණ්ඩයි, තණ්හා කරන්නයි, මාන්න ඇති කරන මෙතෙන් ගියාට පස්සේ ඒ තණ්හා කරන එකත් ඇඳි ගෑවිලාම යනවා නාසමාපෝ. ඇඳි ගෑවිලාම යනවා. මෙසින් ගොඩට ඇවිල්ලා කියන්න විදිහක් නැහැ. නම්බුකාර තැනක්, උසස් තැනක්, පිරිසුදු තැනක් මොකද එහෙම සංඥා පෙන්වන්න බෑ මේකේ. විඥානයක් පෙන්වන්න බෑ. නමුත් මේ ප්‍රකාශ වලින් පේන්නේ මම මන් දන්නේ මම බලන විදිහට මේ ජීවිතේ නිවන් දැකිය හැකි. ඒක තියෙනවා හැබැයි ඒක බියලවන සුළුයි අපිට. කුකුස්සලවන සුළුයි අපිට. අපිට අනිශ්චිතතාවයක් දනවන සුළුයි. අපිට නිකන් තිබුණු සබ්බ දැරීම හොදපාලේ ගියා වගේ. උද්දටම බඩෙලි යනවා කෙල්ලින් කරද්දී සූ ගාලා බඩ යනවා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා එචේ ඒකට ඉතින් ටිකක් ඔය දාඩිය දානවා ඩිහයිඩ්‍රේෂන් එනවා අනම්මනම් ටිකක් කැප. ඉතින් ඒ කියන්නේ ශරීර ආසාව තමයි. නමුත් මේක අද්දකිය හැක්කක්. මේක අද්දකිය හැක්කක්. ඒ අද්දකින්නේ කොහොමද මේ සංඥා නැති තැන තමයි සංඥා වේදිත නිරෝධය කියලා කවදා හරි සාක්ෂාත් කරන්න මේකට බය ඇතිච්ච දවසේ. මේකට බය තියෙනකන් කවදාකවත් අඩිය තියන්නේ මොකද ඒකේ ලකුණු කරලා පෙන්වන්න බෑ. ඒ නිසා ඒක අතක් අවචරයි. සංඥාවක් නැහැ. මේ සංඥාවක් නැත්තේත් නැහැ. ඒක නිසා කලා විවාද සූත්‍රය කියනවා න සංඤ සංඤී නෝපි විසංඤී න විසංඤ සංඤී නෝ විභූත සංඤී. ඒවන් සමේ දස විභූති රූපං සංඥා නිදානානි පపంచ සංකම්. මේක සාමාන්‍ය ලෝක සංඥාව කියන්නත් බෑ. විසංඤ උනායි කියන්නත් බෑ. සීනතුණයි කියන්නත් බෑ. නෝපි අසඤ්ඤී අසඤ්ඤ තලෙත් නෙවෙයි. සංඥාව නැහැ කියන්නත් බෑ. අන්නේම තනක් තියෙනවා එතෙන්දි කවදාකවත් හිත ප්‍රපංච කරන්නේ නැහැ. ඒක කවදාකවත් සැක කරන්නේ නැහැ. හිත සම්පූර්ණ gediye පිරිච්ච සම්පත්‍ති කර දැන එක තියෙනවා. එතන නාම රූප නැහැ. එතන ඔක්කොම ගෙවිලා. මේක සංඥාව හරහා මේක විස්තර කරන ක්‍රමය. ඒක නිසා මේ ඒ ප්‍රදේශයට යනකොට බොහොම කොහොම කෙරුවක්වත් බොහොම ගැඹුරුයි බොහොම සංකීර්ණයි බොහොම අමාරුයි කියන බයක් එනවා. නමුත් මේ දැන් මේ ලෝකේ අත්විඳින්න නැති එකක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. මේ අත්දකින්නවා මේකට අපි බයයි. ඒ තාක්කල් මෙතෙන් යන්න බෑ. ඒක ඇවිල්ලා නිතර අපේ ගෙදරට කතා කරනවා අපි කියනවා පස්සේ එන්නේ කියලා. දැන් බෑ. ඒ නිසා මේ වෙනස ඇති වෙච්ච දවසේ ලොකු පිපීමක් ඇති වෙනවා. ඉතින් මට මට හිතෙන්නේ ওই ටික තමයි මේ ප්‍රශ්නය අනුව විසර කතා කරන්න. තව මේක පිළිබඳව වැඩිදුර විස්තර කරන්න ඕන නම් පසුගිය දවස්වල කටුකුරුන්ගේ ඥානන්ද සාංශිකේ පරිච්ඡේද දේශනා වල 183 ඉඳලා ඉස්සරහට යන දේශනාවල ඒ ස්වාමීන් වහන්සේ මේ සූත්‍ර දෙකම අරගෙන විස්තරයක් කරනවා මේ මං කියපු පැත්ත නෙවෙයි තව පැත්තකින්. ඉතින් කාටරි අවශ්‍ය නම් මේ පහන් කරන දේශනාවලට අහුම්කන් දීලා බලන්න දීපම ඒ ස්වාමීන් වහන්සේ ඒක මේ වෙන සම්ප්‍රදාන කුල ක්‍රමයකට විස්තර කරලා දෙනවා. ඒ මම හිතනවා ඒක මේ මම කියන උත්තරයට තව තොරතුරු එකතු කරන්න ඕන නම් පහන් කරන 193 නැත්නම් පරිසම්පාද මම හිතන්නේ මට මතක නැහැ 183 කියලා පරිසම්පාද දේශනත් වගේ තියෙනවා 13 ද මොකද්ද නම්බරයක් අන්න ඒ ටික අරගෙන කියවලා බලන්න එතකොට ඔය මේ අරුප ධාන හරහා ඔයිට සමාන විග්‍රහයක් තියෙනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මනෙහි යෙදෙමින් විනාඩි 30ක් පමණ වැඩි සතියකින් නොමැතිව ගත කෙලෙමි. බොහෝ අවස්ථාවල පෙරලීමට වරහන් ඇතුළේ තියෙන අඩමානෙන් වැනි තත්වයක් ඇතිවිය. සක්මනේ නොසමතලා තත්වයක් යයි සිතා අඳුරේ කළ බැවින් සක්මන මාරු කළෙමි. ඉතිරි විනාඩි 45ක කාලය පමණ කාලයක් හොඳ සතියෙන් සක්මන් කළෙමි. නමුත් එකට එක අනායාසයෙන් මෙන් ඇඟ බරවන බවක් දැනි සක්මන ඊතා සෙමින් කිරීමට විය. මෙහිදී යලි පෙරලෙන්නට එන ගතියක්ද දැනුනි. හිතාය සක්මනට ඇතුළු නිසා සතියේ කැදී සක්මන නතර කෙලෙමි. මෙම දැනුවත්කමින් වරහන් ඇතුළේ තියෙන experience යමක් පිළිබිඹු වේ වේදයි හැකිනම් පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මම හිතනවා මට හැකියාවක් තියෙනවා කියලා. හැකියාවක් තියෙනවා කියලා මම ආඩම්බරෙන් කියනවා. මම හිතනවා මේක හරියට කියනවා නම් මේ ජැතියකට ගිහිල්ලා ජැතිය කියන්නේ පොළවේ හයි කරපු වේදිකාවක් වතුරේ පාවෙන ඔරුවකට අඩිය තියෙනවා. අඩිය චිප්ප පාවෙන කර පොළවේ තියෙන හයිය නෑ නේකේ. එතකොට මේක හෙල්ලෙනවනේ. ඉතින් ඔරුවට පුරුදු වෙලා නැති කෙනා ආයෙ කකුල ගන්නවා. ඉතින් ඒ වෙනකොට තියෙන ජටි වැට හරි අල්ලගෙන එමීට යහපැතට ගියාට පස්සේ ඇත්තටම ඔරුවේ සම්බර භාවයක් තියෙනවා. ඒක පැද්දෙන හෙල්ලෙන සුළුයි. ගොඩ බිලෝ සම්බර භාවයක් තියෙනවා. ඒක ඉද්ද ගැහුවා වගේ හිටින සම්බර භාවයක්. ඊට පස්සේ කියලා වාතයේ සම්බර භාවයක් තියෙනවා. ප්ලේන් එකක් යනකොට ඒරෝඩයිනමික්ස් කියලා ඒකත් ටිකක් අනිශ්චිත භාවයක් තියෙනවා. ඒකේ සෑම තරලයකම සෑම පෘෂ්ඨයකම සම්බර භාවයක් තියෙනවා. කාම ලෝකයේ සම්බර භාවය තමයි අපි හිතන්නේ බොහෝම ඝන බහල ඉන්ද්‍රකීලයක් වගේ කියලා. නමුත් ਸਰවචනanse සඳහන් කරනවා ඒක තමයි අන්තිම චපලම සම්බර භාවය. ඊට වඩා රූප ලෝකයේ සම්බර භාවයක් තියෙනවා. ඒක නිකන් ගොඩබිමක ඉඳලා වතුරේ ගන්න සම්බර භාවය වගේ. ඊට පස්සේ අරූප ලෝකේ සම්බර භාවයක් තියෙනවා. ඒක නිකන් වාතයේ ගන්න සම්බර භාවයක් වගේ. මේ හැම එකකම අපි මොකද්දෝ එකක් මත යැපෙනවා. යැපෙන තාක් නිවන් දැකලා නැහැ, විමුක්තිය ලැබලා නැහැ. නමුත් අපිට මේ ජීවිතය ඇතුළම දැනගන්න පුළුවන් පොළවේ සම්බර භාවයේ, තරලයක සම්බර භාවයේ, වාතයක සම්බර භාවය වගේ මේ ඔක්කොටම අපේ හිත ඇදිලා ඉවරයි. අපේ ඇඟේ හැමදාම හැකියාව. නමුත් අපි සම්ප්‍රදාන කුලෝ කවදාකවත් පොළවෙන් උඩට යන්නවවත් හෙල්ලෙන්නවත් කැමති නැහැ. ඒ තරම්ම මේ පොළවේ සම්බර භාවය ගැන විතරමයි දන්නේ. ඒ නිසා වතුරට යන්න වුණොත් අපිට මෝදුවක්කාරය කියලා එකක් හැදෙනවා. වක්වමන යන්න පටන් ගන්නවා. අහස යන්න යනකොට ඉහළට යනකොට පපුවයි දන්නේ පහළට එනකොට කියලා කතුරුන්චිලා කවිවල තියෙන. කැවෙන්නේ. කතුරුන්චිලා මෙහෙම කියලා පාට පල්ලෙහාට එනකොට ගාලා හුස්මල්ලන ගතියක් තියෙනවා. මේ එක එක සම්බරවලට පුරුදු කරන්න හැටි. මේ තියෙන දේවල් ඉතින් අර බාල දක්ක ව්‍යාපාරවල මේ තුනම පුරුදු කරනවා. උඩගෙනලා පරිචුට්ටලා තාලා පුරුදු කරනවා. වතුර දීලා පුරුදු කරනවා. ඉතින් භාවනාවේදීත් ඒ වගේ හයිය පොළවේ යද්දිමත් ශරීරය සම්බර නැහැ. පොළොව විසමයි. එහෙම නැත්නම් වතුර තිබ්බා වගේ බහින්න හදන පටන් ගන්න ගති මේ එක එක ධාතු ගුණ පෙන්වන හැටි. පඨවි ධාතුව පෙන්වනකොට බොහොම ඉද්ද ගැවුවාගේ තියෙනවා. ආපෝ ධාතුව තේිනකොට වගේ නිකන් වතුර ඇවිදිනා වගේ වායෝ ධාතු යනකොට පහන් දැල්ලා කුලකට වැදුනා වගේ එහාට මෙහාට නලියන ගතිය. ඉතින් මේක එක එක කොලම් පටන් අර ගන්නවා. මොකද මේ ධාතුන් Tamange ස්වභාවික රංගනයට බහිනවා. මේක මම මට මෙහෙම නටන්න දෙන්න බෑ මම මෙහෙම අල්ලන්න ඕනේ මම ආරච්චලා ආරච්චලා ඉස්සරහම දෙල්ලම් කරන්න බෑ කියනකොට අපි ආයෙ පට විලාසයට එනවා. දැන් බුදුජානනාංශයේ ඉන්න කාලෙම තමයි අත්තාල කුමාරයා මේ දිවි ලෝකෙ ගියේ. ඊට පස්සේ යාට සද්ධාවෙන් බුදුහාමුදුර ගාවට ඇවිල්ලා වඳින්න හදනකොට මේ හිට ගන්නකොට ආයෙ වැක්කෙනවා. ආයෙ මේ හිට ගන්න හදනකොට නයිකගේ වැක්කෙන නිසා කියන ඕලාරික ශරීරකයක් මවා ගන්න. අර තියෙන දිවිමේ කයක්. ඒක මෙහෙම හිටගෙන ඉන්න බෑ. ඒ වැක්කෙන නිසා අදිෂ්ඨාන කරන්න කියනවා ඕලාරික ශරීරකය. ඒක දිටගෙන ඉන්න පුළුවන්. අපිට තියෙන්නේ ඕලාරික කය. ඉතින් මේකේ තමයි අපි ඔය V shape body එක පපු අඟල් 36යි උස මෙච්චරයි දිගවල කියන්නේ අම්මෝ තකතිරුකමක් මේක තියෙනකන් අපිට අර සූක්ෂම කයකට යන්න බෑ යන්න මේක අතාරින්න අම්මා ඒක නම් බෑ ඒක නම් bitter මල්ල වගේ බාන්ද එනකොටත් gediy පිටින්ම තියෙන්න ඕනේ යනකොටත් gediy පිටින්ම තියෙන්න ඕනේ ඉතින් ඒකේ තියෙන තාක් මතක තියාගන්න අපිට අනෙක් ශේෂ්ත්‍ර ගෝචර වෙන්නේ නැහැ ඒ ගෝචර වීගෙන එනකොට අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. මේක ඇත්තද? අනිත් එක මේක හීනයක්ද? ප්‍රත්‍යක්ෂයක්ද කියලා. අඩ හීනෙකට අනිවාර්ය භවනාව යනවා. එදාට තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ අපි මේ හීනෙක ඉන්නවද ඇත්තක ඉන්නවද concept එකද reality එකද කියලා යථාර්ථයේද මනෝ විකාරයක්ද කියලා මොන තාලෙන්වත් කියන්න බෑ. අපි නම් වෙන්නේ ඇත්තට මේ අතපය කැපෙනවා තුවාල වෙනවා දාලි දනවා ඒ යථාර්ථය කියන. බුදුන් කියනක තන්දි මායාවක්. ඔය දැන් තන්නේ හිස් බවක්. ඕක මායා කතයක්. ඔක තුච්ච දෙයක්. ඕක බාලාලාපනයක්. ඕක මැජික් කාර්යයක් විසින්ද මායාවක්. ඉතින් අපි කියනවා බුදුහාමුදුරන්ට ඕනේ වහන්සේ කියන දයක් කියාගන්න මට නම් මේක ෂුවර් කියලා හිතෙනවා. ඒක තමයි කියන්නේ බුදුන් ගැන සැකයක් අපිට තියෙනවා. ඉතින් ඒ තරම් සැලසුම් කරනවා මේ ඕලාර්ථ කය අල්ලන. ඒක සැලසුම් කරන්න කරන්න සූක්ෂම ශරීරවලට යන්න තියෙන ඉඩ වළක්වන. ඒ නිසා භාවනාදී අපිට අවස්ථාව නොදී අපි අරගෙන යනවා. ඒ වගේ පාළු තැන් වල ඉතින් අර යෝනිසෝමනසිකාරය තියෙන එක නෝ යන්න හරිනවා. ඔක අත්දකින්න නැතුව යන්න බෑ එහා පැත්තට. ඒ අත්දැකීම එනකොට වළක්වන්නේ වෙන්න කවුරුවක්වත්ම නෙවෙයි තමන්ගේම ඔලොමල කම්මයි. අවිද්‍යාවමයි. ශරීර ආසාව ජීවිත ආසාව නැති එකන කම්මෝගෝචිකාගෝ කියලා. යන්නයි. ඒකට එන්නේ ඉතින් භාවනා කරලම් බෑ ලොකු සද්ධාවක් තියෙනවනේ ਸਰවචනාංශික ලොකු සද්ධාවක් තියෙනවනේ ධර්මය ගැන සංඝයා ගැන සීල ගැන ඉතින් ඒකට මේ පුහුණුවකට ආරාධනා කරනවා එන්නේ කියලා කියනවා කැමති නම් ඇප්ලිකේෂන් එකක් බාර දෙන්න සලකා බැලීමක් කරතේ මේවා වෙනවා කියලා කියන්නේ ඉහළ මට්ටමකට යන්න ආරාධනාවක් තියෙනවා ඒ තමන්ට බෑ කියනවනම් මොකද කරන්නේ? දුව දෙන්නම් කියපු හින්දා අපි දුව දුන්නා දෑවැද්දත් තිල්ලුවන්න දෑවැද්දුනා. දුවයි දෑවැදි සේරම දුන්නා බෑ නා ඒවා ආපහු දුන්නා. ඉතින් අපි මක්කරන්ද වරෙන් දුවේ ගෙදර යන්න කියලා හරි බෑ නැගේදී ඉල්ලුව හින්දා දෙනව භාවනාවේ. දෙනකොට කියනවා බෑ දැන් බෑ එපා. ඉතින් මේ ධර්මයේ සත්‍ය අපි ළඟට ඇවිල්ලා උසුප් වෙලා බලා ඉන්නවා. මේ සත්‍ය එනකොට පහින් ගන්න හැටි මේ යෝගාවචරය. තම්බි මිනිසෙක් නැතව ගමන්නේ ඒක මේ මිත්‍යා දෘෂ්ටියනේ. මේ යෝගාවචරය පහින් ගන්න දිහා බලනකොට බුදුහාමුදුරු භාගෙට hina වෙලා ඉන්නවා දැකලා තියෙනවා. ඔන්න ඕක දැකලා තමයි hina වෙන්නේ. මෙච්චර මහන්සිලා දරු මල්ලෝ ගෙදර දාලා ඇවිල්ලා භාවනා කරනකොට එන භාවනා අරමුණට මේ වගේ සැක කරනකොට බුදුහාමුදුරට සොරි කියලාත් හිතෙනවා. බුදුහාමතුරු අනුමත කරලානේ ඇවිල්ලක් තියෙන්නේ. ඒක නිසා බනින්නත් බෑ. ඉතින් කියනකොම කකා කකා යංකෝ කවදා හරි ඔක හරියයි යන්නකෝ කකා කකා කියලා. ඉතින් මේ සාමයේ කමඨාන් සුද්ධ කරනකොට ප්‍රශ්න ආපු නැති අයටත් උත්තරේ හම්බ වෙනවා. උද්ගලිකෝ කියවනම් ඉතින් මේක දරවල් වහගෙන කරන කතාවන්නේ. ඒ නිසා මේ කතා කරලා බලන වෙන අපි ඔක්කොම එකම හතරයි බෝට්ටුවේ ඉන්නේ. එකෙක්වත් උඩ නැහැ. ඔක්කොමලා එකම මට්ටමේ ඉන්නේ. කවදා හෝ මේකට ශ්‍රද්ධාවෙන් යුක්තව ඉදිරිපත් වෙච්ච දවසේ තේරෙයි දෙවන්නේක් නැහැ. බාධා කරන කිසිම දෙයක් නැහැ. Tamangeම අවිද්‍යාව විතරයි තියෙන්නේ. ඒ ඒ කියන පිවිතුරු අවස්ථාවමනේ යෝගාවචරයට විතරයි. අනිත් කෙනාට අවස්ථාවක්වත් නැහැ. කාම ලෝකේ ඉන්න කෙනා නෙවෙයි අවස්ථාවක්වත් ලැබෙන්නේ නැහැ. යෝගාචරයට අවස්ථාවක් ලැබෙන එයා අවස්ථාවක් ගන්නෙ නැහැ. යෝගාවචරයට ඒක නිසා කියනවා ජීවිතයේ මල් විහිම්පල්. කබියර ඊගාපස. දරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ විසින් විස්තර කර දෙන ලද රතවිනීත සූත්‍රය CD එකක් මාර්ගයෙන් නිතරම ශ්‍රවණය කරමි. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය ආදී ලෙස අනුපූර්ව ශික්ෂාවක් වශයෙන් විස්තර කරන එම ගමන් මඟ මනසට ඊටාම ගෝචරය. ස්වාමින් වහන්සේ එම CD පටේ ඇති විස්තරවලට අනුව තමා මෙම ගමන් මාර්ගයේ ඉන්නා තැන යෝගාවචරයා විසින් ඔහුට තේරෙන ආකාරයට විනිශ්චය කර ගැනීම ධර්ම මාර්ගයේ ගමනට බාධාවක්ද එමෙන්ම ඉහත ආකාරයට තමන්ට දැනෙන අත්දැකීම් මගින් තීරණය කරගන්නා දෙය Taman ලෙසම මෙම ධර්ම මාර්ගයේ ගමන් කරන තවත් යෝගාවචරයන් සුළු පිරිසක් සමග සාකච්ඡා කිරීම ධර්ම මාර්ගයේ ගමනට බාධාවක්ද ඉහත කරුණු පැහැදිලි කර දෙන ලෙස ඔබ වහන්සේගේ දෙපා නැමැද ඉල්ලා සිටිමි මේකදී හරියට අපිට මට කියනකොට මතක් වුණේ අපි වාහනේ කියද්දී කොයි ගියර් එකේද ඉන්නේ කියලා දන්නේ කොහොඳයි ගියර එක ස්ථාවර தත්වයක් නෙවෙයි. টොප් එකට පුලිය මේ සෑල්ලු ගියර වලට දාන්නන බර ගියරකට දාන්නේ හැමදාම ඒ ගියර් එකේ ඉන්නේ. ඉතින් මම අපිට කීත හැකිද මම ඩ්‍රයිවිං පුරුදු වුණා. මම අද ෆස්ට් ගියර් එක පුරුදු වුණා. ඊට පස්සේ මම අද ගිහිල් වල සෙකන්ඩ් ගියර් එක පුරුදු වුණා. ඊට පස්සේ තර්ඩ් ගියර් එක පුරුදු වුණා. ෆෝත් ගියර් එක පුරුදු වුණා. ඔය සෝසබාතුලෙම තියෙන টොප් ගියර් කියලා එකක්. පුරුදු වෙන කාණන් කීයගේ ෆස්ට් ගියර් එකට යනවා කියලා පිකප් කරන්න දන්නවා. සක ඊට පස්සේ උගාවක් කල් ගියාට පස්සේ ඔන්නේ පුහුණු කරනවා සෙකන්ඩ් ගියරේ. දැන් හැමදාම කාර් වලට ගියදායි මම ෆස්ට් ගියර් එකේ ඉන්නේ දැන් කියලා. මම දැන් සෙකන්ඩ් ගියර් එකේ ඉන්නේ. මම තර්ඩ් ගියර් එකේ ඉන්නේ. ඇත්තටම මේ වෙලාව කියන්න බැරිද පුළුවන්. කියන්න පුළුවන්. නමුත් ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් ගියර් එක නෙවෙයි ප්‍රශ්නේ. ඒක පළවෙනි දවසේ මේක 1 2 3 පිළිවෙලට ගියාට අන්තිමට හැමදාම ගියර් හතර මාරු වෙනවා කියන එක කොයි වෙලාවෙත් දන්නේ ඒ නිසා මේ සත්‍ය විසුද්ධි ක්‍රමේ පළවෙනි හැරේට වෙනකොට මොකද්දෝ සැකිල්ලක් තියෙනවා. නමුත් හැම පර්යාංකයකම මේක සිද්ධ වෙනවා. ආයෙ බින්දුවෙන් පටන් ගන්නවා ආයෙත් එන්නවා විශ් ගහ නගිනවා වගේ. ඉතින් මේක අල්ලන කවුරු හරි කිව්වොත් මම ඉන්නේ 3rd gear එකේ දැන් කියලා. ඉතින් ඒ කියන්නේ වාහනේ එක්කෝ නතර කරලා ගමනක් වෙන්න බෑ. මේක නිතරම මන්දරේ මම දෙන නිදර්ශනේ මම දෙන්න අතර පණිවිඩේ තේරෙනවද කියලා. ඒ පළවෙනි පටන් ගන්න කාරණා කියන එක මම දැන් එන්ජින් එක ස්ටාර්ට් කරන්න දානවා. ෆස්ට් එකට දාන්න දානවා. ලুকু ජයග්‍රහණය. ඊට පස්සේ ගියාට පස්සේ ෆස්ට් සෙකන්ඩ් දෙකම දානවා. ආ හොඳයි. දැන් දිගන වාහනේ යන මිනිසෙකුට ඩ්‍රයිවර් කෙනෙකුට කිය හැකිද මම ඉන්නේ දැන් ෆස්ට් ගියර එකේ කියලා. එනිසා මේ සාපේක්ෂතාවයේ ආදී සහ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කියන එක ආවට පස්සේ මේ අපේ තියෙන අධ්‍යාපන ක්‍රමයෙන් අපි ඔලේ ඔලුව කොච්චර කර කරලා මැට්ටෝ කරලා මොට්ට බාල්ලා කරලා තියෙනවද කියනනම් අපිට හිතා ගන්නවත් බෑ සාපේක්ෂතාවය. ඒකයි අයිසෙක් නිව්ටන් ගිය අවුරුදු 100ම පහළදී ලොකුම විද්‍යාඥයයි කියලා. නම නම්බ දෙනෙකුදාස් කියු මේක අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යක්තිය. මේක නිතරම කැරකෙනවා. ගියර් මාරු වෙනවා කියන එක ගමනක් යනකොට කොහොමඩක්වත් ඉස්තර කරන්න බෑ. ඉතින් මේ වගේ වෙනකොට ඉතින් අර මේ ප්‍රශ්නෙකට උත්තර දෙන්න අමාරුයි. මොකද තණ්හා මාන දිටි තුනෙන් බලනවනම් ඔය මොයක කිව්වත් ප්‍රශ්නයක් නෑ. නමුත් අඳින්න හදනවා. මම අතන ඉන්නේ මෙතන ඉන්නේ කියලා ඉතින් ඒකට කෙලෙස් එකට ඉඩ දෙනවා කියන එක විතරයි නොවිය යුත්තේ. කට්ටියත් එක්ක සාකච්ඡා කරන්න කමන්නේ අනික් කට්ටියට කියලා මේම මේ සත්ත්වවිසුද්ධි කියන එක මේ ඉතිර තල නෙවෙයි. එකින් එකට එකින් එකට yaadena ගියර් හතර වගේ. මේකට ගියාට පස්සේ මේකට යනවා. පස්සට ඊට වෙලාවලුත් තියෙනවා. ගියරක බර ගියරකල දානවා කන්දක් අදිනකොට. ඒක ආපස්සට යවන්නේ නෙවෙයි. ස්පීඩ් එක අඩුයි. හැතැම්මකටපත් දැවෙන තෙල් ප්‍රමාණය අඩුයි. නමුත් පස්සට දාන එක දක්ෂ ශ්‍රීතුරක විසින් කළ යුත්තක්. මේක කියන්නේ උනේ හැමදාම ඉස්සරහටම යන ගමනක්. ඒ නිසා මට සාධාරණ දෙයක් තියෙනවා මං කියන දේක sannivedana වෙනවාද කියලා. ඒකයි මම මේ නිදර්ශනයකින් කිව්වේ. මේ සමහර වෙලාවට සමහර ආයතන නිදර්ශනකින් තේරෙනවා. නිසා සමහර අය හරියට මේ ඥාන අදිස්ථාන කරගෙන එකින් එකට භාවනා කරන ක්‍රමයක් අපේ ලොකු සංසෙත් ඔය සත්‍යවිසුද්ධා විදර්ශනා ඥාන පොතේ ලියලා තියෙනවා. ඔය සත්‍යවිසුද්ධ තමයි සම්පූර්ණ විසුද්ධි මාර්ගය කියන්නේ ඕකට තමයි. ඉතින් ආ තේරවාදයේ මේ මේ හතවිනි සූත්‍රය විශාල වශයෙන් විශේෂණය කරලා තියෙනවා. ඊට අමතරව තියෙනවා තුවටක ප්‍රතිපදා, නාලක ප්‍රතිපදා, රතවිනිජ ප්‍රතිපදා, මේ හරිවංශ ප්‍රතිපදා කියලා ප්‍රතිපදා රාශියක් තියෙනවා. නමුත් ලාංකික බෞද්ධයාට විසුද්ධි මාර්ගයේ කරුකොටනේ කරන්නේ මේ කාලේ රුචි මොකද මේක තමයි විසුද්ධි මාර්ගය කියන්නේ මේක තමයි තේරවාදී රාමුව මොකද මේක විතරක් නෙවෙයි තියෙන්නේ මේකෙත් ඒ ස්ථිර තත්ත්ව නෙවෙයි වනිකම් වාහනයක ගියර් වගේ කියලා මතක තියාගන්න ඉතින් මේක රුචි නම් මේක අගේ කරගෙන යන්න නමුත් මේ දේවල් මම මෙතන ඉන්නේ අතරමින්ද කියන එක බාධාවක් වෙන විදිහට මානසික අසහනයක් වෙන විදිහට මානසික ආතතියක් වෙන විදිහට පාවිච්චි කරන්න බෑ ධෛර්යය පිණිස විරියාරම්භයේ පිණිස පාවිච්චි කරනවා නම් හරි. අනේ මං ඊ අර ඥානෙ හිටිය අද මේකට එන්න උනායි කියලා පශ්චාත්තාප වෙනවා නම් ඒ නැති වඳුරු වඳුරට වැලිපී යවුනා වගේ තමයි. කපා ගන්නවා. ඒ නිසා මේ නිකම් මගේ මත ප්‍රකාශයකින් මම මේක නතර කරනවා. අපි ඊගා ප්‍රශ්නට යනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මෙහි භාවනා කළ මුල් දිනවල භාවනාව ඊටා හොඳින් වැඩෙමින් පැවතුන නමුත් අවසන් දින දෙකෙහි කාම විතක්ක පහළ වී භාවනාව කඩාකප්පල් විය. නමුත් අද දින සිත ආනාපානයේ පිහිටවා ගැනීමට හැකි වුණි. මෙලෙස සිත එක්තෙන් කර ගැනීමට මම දැන් මෙතන යන සංකල්පය භාවිතා කළ අතර ඉහත ලෙස කාමසිතවිලි පැමිණි පැමිණ සිත වික්ෂිප්ත වූ විට ඉක්මනින් සිත එක්තැන් කර ගැනීමට යොදාගත හැකි වෙනත් ක්‍රම මොනවාද? අප සැමට වහවහ නිවන් අවබෝධ වේවා. ඒකට සාදු කියන ප්‍රශ්නයක් නෑ. මෙන්න මේ මේ ප්‍රකාශ කරනකොට මට මෙහෙම මේ ප්‍රශ්නයක් අහන්න කැමතියි ප්‍රශ්න ලියපු කෙනාගේ. කාම විතක්ක තියෙද්දි මම දැන් මෙතන කියන එක දැනගන්න බැරිද? මට දැන් තියෙන කාම විතක්කය කියලා දැනගන්න බැරිද? මට දැන් තියෙන්නේ ව්‍යාපාද විතක්කය කියලා දැනගන්න බැරිද? මට දැන් තියෙන නිසිමතක් කියලා දැනගන්න බැරිද? ඒකට ආනාපානයේ ආස්වාසේ ආස්වාදේ වශයෙන් දැනගන්න එක කාම විතක්කේ කාම විතක් වශයෙන් දැනගන්න එකේ දෙකේ වඩා හොඳ එක කොයි එකද? නෑ. ඒක කායानुපසනාව. මේ ධම්මානුපසනාව. මට කාම විතක්කයක් තියෙනවා කාම විතක්ක බව දන්නවා. සෝ අපි කියනවා නම් ආහනාපානී ආස්වාසිය තියෙනලා ආස්වාසිය දන්නේ කොහොඳයි. ඒක කාම විතක්කයක් තියෙනවා කාම විතක්කේ දන්නවා හොඳයි. නමුත් මේකේ හොඳයි එක පැත්තක දාලා කියනවා මට භාවනා සවුත් වුණා දවස් දෙකක්. ඊට පස්සේ දවසේ ආය කායනුපසනාවට ගියාට පස්සේ ෂෝ මේ කරුණා කරලා තමන්ගේ භාවනා මනින්න යන්න එපා. ඉස්සල ප්‍රශ්නටත් කියන්නේ තියෙන එකයි පස්සේ අන්තිමේ හැම එකම ෆස්ට් එකේ ගියා, සෙකන්ඩ් එකේ ගියා, තර්ඩ් එකේ ගියා, টොප් එකේ ගියා, ආයෙ টොප් එකේ ඉඳලා තර්ඩ් එකට දැම්මත් ඒක පස්සට යම නෙවෙයි. නැත්තම් කොහොම මේ දන්නේ බර ගියර් එකට දැම්මා ෆෝවර්ඩ් ගියර් එකට දැම්මයි කියලා. නෑ නෑ මම ප්‍රකටිශීලී මම කන්දේ නැග්ගත් මම টොප් එකෙමයි යන්නේ කියලා කිව්වොත් මොකද ඉග්නිෂන් ගහලා කාර් එකේ හිටිනවා. ඒ මට්ටම නිසා තර්ඩ් එකට දාගන්න එපා. ඉතින් මේ තර්ඩ් එකට දාලා දීලා තිනවා. ඊට පස්සේ ආයෙ টොප් එකට දාලා පෙන්නනවා. ඉතින් ඕකට නේ ගියර් තියෙන්නේ. නැතු ඉතින් ආයෙ ගියර් බොක්ස් එක ගලවලා දීලා යන්න පුළුවන් ගෙදර. ඒ නිසා මේක මනින්න හැදිල්ලෙන් වෙන්නේ ඒ තරම් ඕන් නැති ලියන්න තියෙන වල ඔබ ඔබ බලන්න. හැබැයි මේක කවුරුත් කරන වැරද්දක්. දඬුවම් කළ යුතු ගන්න නෙවෙයි. කරුණා කරලා මේකට උඩ කිඩි දෙන්න එපා. මේකට පොර දාන්න එපා. කාම විතක්කයක් තියෙදි කාම විතක්කයක් කියලා gederin දැසි දැනගෙන ඉන්න නැතුව ඇති මෙහාට පස්සේ දන්නේ. ඇත්තට හරණම් කියනවනම් නිසමනට ගෙවන්න වටිනවා. කීයකට වැඩිපුර. මං ඉස්සර ආනාපානේ වගේ රූප ධර්ම දන්න මිනිහා මට දැන් කාම විතක්කයක් තේරෙනවා. හැබැයි හිත අවුල් වෙනවා වගේ එකක් තියෙනවා. ඒක විචා ඒක විචිකිච්ඡා ඒකත් තේරෙනවා. මරුනේ. මේක තියාගෙන අංගගෙන ඉන්නවට වැඩිය තියෙන ලෙඩේ මේකයි කියලා දන්නවනම් බේසක්වත් කරත හැකි. මේකයි විපස්සනාවේ තියෙන විචිත්‍රත්වය. ඒකේ තියෙන අරුමේ, ඒකේ තියෙන මේ ඕනම දෙයකින් සතුටු වෙන්න පුළුවන් ගතිය. පැංගිරි කරගෙන අනාගෙන මේ අනාගාමී වෙන්න තියෙන එක තියදී අනාගෙන මට නම් මේ ඇහෙනකොට හරි ජොලියක් යනවා. කොඩාවු දවසක මේක තේරුම් ගත්ත දවසක හරි සතුටක් ඇති වෙනවා. මොකද අපි අහිංසක ප්‍රයත්නයක් කරන්නේ අපි කාටවත් මේ මම පාණ්ඩ හදනවා ලාභයට සත්කාරට යනවත් නෙමෙයි. එතන අපි මේ තර්ක මනස කොච්චරක් අපේ ගමනට බාධා කරනවද කියන්නේ. මේ රේකී ක්‍රමයට කල්පනා කරන ක්‍රමය ඒ වගේ තකතිරුකම. ඒක නැතුව අය මොකද සම්මුතිය දුවන්නේ ඕක දිගේ. පරමාර්ථ දිගාම anything valid. chaos theory එක වගේ. ඕන දෙයක් වෙන්න පුළුවන් තමන තීර දන්නවා. එච්චරයි. දන්නවනම් විෂ මරලා. ඒක විෂ නෑ. තව තවත් දැනගන්න පරස්ස බලන්න මට හොඳ හරි හොඳයි කාමිතකදීදී කාමිතකව දාන්න. ද්වේෂය තියෙනකොට පටිගය තියෙනකොට පටිගය දානවා. නිදිමත තියෙනකොට නිදිමත දානවා. මේ දන්නවයි කියන එක අර තුනටම උඩින් තියෙන එක. තණ්හා මාන දිට්ඨි කාම මේ හැම විතකේ උඩින් තියෙනවා. බුදුරජාණන් කිව්වේ දන්න එක තියෙනවනම් අනික පරිසම්පාදේ 12 මංග කඩලා යනවා. දන්නේ නැතිකම තියෙනවනම් පරිසම්පාදේ ලස්සනට ගැත ගහිලා යාති ජරා ව්‍යාධි මරණ වලට ගිනියනවා. ඒ නිසා තමන්ගේ ළඟ තියෙන කෙලෙස් ටික දන්න එක විතර ඒක තමයි අපි සම්පූර්ණ භාවනා කරන තමන්ගේ තියෙන කෙලෙස් දැනගන්න. ඒක නිසා මට හිතෙනවා අර හොඳම දවස් දෙක තමයි ඉක්ෂිප්තයි මනසත්‍යයේදීම තියෙද්දි කාලතරණ කඩනකොට භාවනා කරා. ඒකට ලැබෙන ආනිසංස තමයි අනිදාසේ ආයෙත් සමාධිමත් නැත්නම් සතිමත් අවස්ථාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට අතනෑර කරනවා නම් Taman හරි කිව්වත් වැරදි කිව්වත් කරනවනම් හොඳක් ඊට පස්සේ නරකක් වෙනවා. කන්දක් නැගි තැන පල්ලම ගිහ පල්ලම වැටෙනවා සෙල්ලම ගිහ කියලා වික්ටර් රත්නගේ දින්දුවක් තියෙන. කන්දක් නැගින දේ පල්ලම් තියෙනවා. පල්ලමෙන් පල්ලම යන්නේ නැහැ. කවදාවත් නැහැ. චක්‍ර වේව් වේව් වේව් එකක් කියලා කියන්නේ කන්දක් නැගින පල්ලමෙන් කන්දක් යනවා. බලන්න ඒක හරි ජොලිනේ. ඒක නිකන් රිද්මයාකාරයි. ඔච්චරයි. ওই දෙක තමයි මේ දුක සැප දෙක. ඕකට සැලුනොත් කියන්නේ. ලාභ පාඩු සැප දුක යසස අයස මේ මේවට සැලෙන්නේ නැතුව මේ දෙක මේ දෙකම එකිනෙකට සාපේක්ෂවයි තියෙන කියලා දැනගන්න ඒක අන්තිම අමාරුයි අපිට. අපි දැන් වෙලාවෙ මේක එක පැත්තකට ප්‍රිය කරනවා අනිත් පැත්තට අප්‍රිය කරනවා. එතකොට අයියෝ හරි සෞත්‍ය මගේ වාහනාව මේ දවස්වල සෞත්‍ය කියලා ඕන් නැති විනිශ්චයකාරකමක් කරන ඕන් නැති පෙරක දෝරුකමක් කරන මේ නඩු විසඳන්න හදන ඔය කියන්නේ. ඒ ටික මට දෙන්නේ. මම දෙඤ්ඤන් නියම විසඳුව. ඒක නරිය දුන්නා වගේ. අපි යනවා ඊගා ප්‍රශ්නයට. ගරු කටයුතු ස්වාමින් වහන්ස මම කලින් දිනක ඉදිරිපත් කරන ලද පැනයෝයේ වර්ණ ආලෝක ඇති වී පෙනී නොපෙනී යමින් නැවත නැවත මතුවීම සම්බන්ධව හා වර්ණ මුහුණු පෙනීම සහ සුදු පාට ආලෝක ධාරා ඇතිවීමයයි ඔබ වහන්සේ උපදෙස් දෙන ලද්දේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන ලෙස මා මෙසේ කරන ලදී. දැන් එම ආලෝක දකින අතර දකින අතරතුර හෘදයේ ස්පන්දය දැනීමට පටන්ගෙන ඇත. මම එම ස්ථානයට සිත යොමු කර ඒ දෙස බලා සිටිමින් අනිත්‍ය මෙනෙහි කළෙමි. එවිට එය සංසිඳිනි. ඊට පසුව නළලේ තද ගතියක් හා තොල්වල තද ගතියක් ඇතිවිය. මම නැවත ඒ දෙස සිත යොමු කර බලා සිටිමින් අනිත්‍ය මෙනෙහි කළෙමි. එවිට සංසිඳිනි. තවමත් මේ සියලුම දේ ඒ ආකාරයටම සිදුවේ. ආනාපාන සතිය වඩමින් මේ දෙස බලා සිටිමින් අනිත්‍ය මෙනෙහි කරමි. දැන් පෙරට වඩා සැහැල්ලු බව දැනේ. කරුණාවෙන් ඔබ වහන්සේ මට උපදෙස් දෙනු මැන. ඔබ වහන්සේට නිරෝගී සුව මෙත් සිතින් පතමි. දැන් කට්ටිය වුරුදු වෙලා තියෙනවා ගන්න සාදු කියනවා. ඉතින් දැන් මේ මේ ඇති වෙලා තියෙන සහැල්ලුකම නැති වෙන හැටි නම් මට කියලා දෙත හැකිද? ආය කඩාගෙන ආය ටික මේ හිත නරක කරගන්න ක්‍රමයක් නම් මට කියලා දෙත හැකි ඕන. ඉතින් නැත්තම් ওই ක්‍රමෙම කරගෙන යන්න. දැන් තිබුණට වැඩිය සහැල්ලු තත්ත්වයක් තියෙනවා නම් ඉස්සෙල්ලත් ඔව ඇතිව නැති යන සුළුයි. දැන් ඒක දන්නවා. දැන් දැනීම නිසා මේ වෙනදී මේ නාටකම යන්නේ ශෝකාන්ත කරලා දුක්ඛාන්ත කියලා තමයි දැන් දන්නව නිසා ඒකෙන් අර පීඩනේ ඒකෙන් එන ආතතිය ඒකෙන් එන දුක් ගන්න ගතිය දැන් නැහැ. සිද්ධිය සිද්ධියම තමයි. ඒ නිසා අපි නිවන් දැක්කයි කියලා මේ ලෝකේ වෙනස් වෙන්නේ නැහැ. විසම ලෝකයේ සමහිත පැවැත්වීම තමයි විපස්සනා කියන්නේ. විසමමයි. එදා වගේම හිතවිලි එනවා. එදා වගේම රූප වෙනවා. එදා වගේම ගාලල්ල. එච්චරයි විපස්සනා. ගාලල්ල. ඊට පස්සේ මොකද්ද කියන්නේ? අල්ලපු ගෙදරට ඇවිල්ලා කියත උඹ ගණන් ගන්න ඕන කියලා නේද දාතයක? දැන් අපි මෙතෙක් කල් ගෙරුවේ කෑ කහසක් ගාගෙන, පපුවියත් බැඳගෙන, අඬාගෙන අල්ලපු ගෙදරටත් කියලා, පත්‍රවලක් දාලා දඟලන්න හදනවා. දඟලන එක දඟලපන්. කවුරුත් ගණන් ගන්නෑ. ඒ නිසා මේක අනිත්‍ය දන්නවා. මේ කෙලින්ම ඉස්සර වෙලා කියන ඉතින් උඹ ආවොත් යනවා ඉතින් ඵලයක්. මේක තව යනකොට යනකොට බුදුහාමරගේ රැස් වීදෙන්න පටන් ගන්නවා. ධර්මයේ කියන එක හැම තැනම පේන්න පටන් ගන්නවා. අනේ සංඝයා අපි දන්නේ නැති වුණාට මේක දන්න කී දහහක් අපි අතර ඇද්ද? එක එකක් කියා පාන්න යන්නේ. ඒගොල්ලෝ දන්නවා මේ මිනිස්සු අඬහව ගෑවට මේක අනිත්‍යයි කියලා. අඬහව ගාන එක අඬහව ගම මොකද කරන්නේ ඉතින්? කිව්වට අහන්නේ නැහැ. යාළුවෙන් ලොකුම අයිතිවාසිකම තමයි ඉසాత බඳගෙන අඬන විදිය. ඒ අයිතිවාසිකම දුන්නයි කියලා මොකෝ ප්‍රශ්නයක් නෑ අඬපන්. ඊයන ගන්න කට්ටිය කියන්නේ උඹත් අඬන්න ඕනේ කියලා. ඉතින් ඒ වෙලාවට කඳුළු ටිකක් තෙල ටිකක් හරි ගාගෙන <laughs> එහෙම තමයි කියලා පොඩ්ඩක් අඬන වගේ වෙන්න වැත්ත කරලා නිකන් ඉන්න එකයි කියන්නේ. ඒ කට්ටියට හරිය අත්‍යත් ඒ වෙලාවේ ඇඬුවේ නැත්තම්. ඒකද දැන් ওই චිත්‍රපට වල ග්ලිසරින් ගන්න. ග්ලිසරින් පොඩ්ඩක් දැම්මම පස්සේ මේකප් eh, එකේ අඬනවා වගේ වෙනවා. ඊට පස්සේ නිසා අඬන කට්ටිය අඬ පුදාවයි. අම්මා මලා කියලා අඬනවා, තාත්තා මලයි කියලා අඬනවා, ගේ ගිනි ගත්තා කියලා අඬනවා, දරුවා මලයි කියලා අඬනවා. ඉතින් ඇඬුවයි කියලා අම්මා නැගිටලා එනවයි. කවදාකවත් එහෙම වෙලා තියෙනවද? මොකක් කරන්නේ? ඒ නිසා මේ කරදර ඔළුවේ දාගන්න එක තමයි පුතත්ජනක දෙන ප්‍රධාන යුතුයකම එකෙන් දුක් කරදර ගන්න එක. බුදුජානසී කතා කරන්නේ මේක නිලුම්පතට වැඩි වතුර වගේ. තැර වෙන්න ඕනේ නෑ. නිලුම්පතේ තිබුණාට ගමන් නෑ. එළුම්පතේ වතුර තියනවා කියන එකයි ගෝණියක වතුර තියනවා කියන එකයි දෙකක් නේ. ගෝණියක තැර වෙනවනේ. ගෝණිය කෙලසෙනවනේ. එළුම්පතේ වතුරනේ ඇලවතේ වතුර කඳුලේ ඇලවිච්ච ගමන් හැල්ලා යනවා. ඉතින් මේ මේ මේ අභ්‍යාසය දිගට කරන්න කරගෙන යනකොට ලක්ෂ කෝටි වාරයක් කරනකොට ඒකමයි සාධක වෙන්නේ. කිසිම ධර්මයක් කියන්නේ නැහැ. මම නිත්‍යයි කියන්නේ ධර්මයක් නැහැ. මේ මම ඉන්නවා නිත්‍යද කියලා නැහැ. යනිචව සාතික වෙනකොට මේ සද්ධා වැඩි වෙනවා ත්‍රිවිධ රත්නය නිසා අලුතින් කියලා දෙන්න දෙයක් නැහැ. මේ ලබාගත් දේ බහුලීකృత කිරීම, භාවිත කිරීම හරහා මේක නැවත නැවතත් තහවුරු වෙන්න දෙනකට සාක්ෂාත්කරණය කියලා කියනවා. අපි යනවා ඊගා ප්‍රශ්නට. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ මම වසර ගණනාවකම සිට දිනපතා සවස ආනාපාන සති භාවනාවේ පැයක් පමණ කාලයක් යෙදෙන්නෙමි. ආනාපානය සම්පූර්ණයෙන්ම සියුම් වී සිත සමාධිගත කරගෙන විනාඩි 30ක් 40ක් පමණ ගත කිරීමට පුරුදු වී සිටියෙමි. නමුත් දැන් සති 3ක පමණ කල සිට සිත කෙසේවත් එකඟ කරගත නොහැක. සිත විසිරේ. නොඑක් අදහස් උදහස් මතුවේ. මගේ භාවනාව කඩා වැටුණාසේ දැනේ. මහත් ලැජ්ජාවටත් ශෝකයක් ඇතිවේ. මෙම භාවනා වැඩසටහනට නම ඇතුළත් කළත් කමඨහන් සුද්ධ කරන විට මම මෙම පරාජය ගැන ඔබ වහන්සේට කෙසේ කියන්නේද කියා සිතමින් ලත වුනේමි. වාසනාවකට මෙන් 23 වෙනි දින ඔබ වහන්සේ විසින් පවත්වන ලද ධර්මදේශනය මමම එල්ල කරන ලද එකක්සේ මට දැනේ. මට ඇති වී තිබෙන්නේ අරතිය නැමැති චෛතසිකය බව මට වැටහුණි. 24 දින මහත් උත්සාහයක්ගෙන සිත එකඟ කරගෙන එන විට අවසාන මොහොතේ නින්දට වැටුනේ. තවමත් తත්වය එසේමය. සක්මන් භාවනාවේ ඊතරම් වෙනසක් නැති නැත. ගරු ස්වාමින් වහන්සේ ඒ తත්වයට පිළියමක් වදාරන මෙන් දෙපා නැමද ආයාචනා කරමි. يعني තව බලවේග හතරක් විතර එන්න තියෙනවා මාරයා. දෙකක් විතර අල්ලලා තියෙනවා. තව කට්ටිය ඉන්නේ ඉන්න ඉස්සරහට පොඩ්ඩක් ඉන්න තව තව වැඩ පෙරහැර ඉවර නැහැ. ඔය ටික බලහන බලහන ගියාට පස්සේ අන්න මාරමස්සිනා කවුද කියලා තේරෙයි. ඒ හැම එකකදී මම කමටහන් සුද්ධ කරන්න ඕනේ නැහැ. මම රිට්‍රීට් යන්න ඕනේ නැහැ. මම පරාදයි. මම වටනවා කියවනම් මාරයා හොලොප් පොලොප් පොලොප් පොලොප් පොලොප් ගහලා ඉනාවේ. අපි දැන් ඔබ මම බිම දාපන්. මම චප්ප කරපන්. මම මොනවා වුණත් මම කරනවා. ආ ඊට පස්සේ අරවත් ඒරියස් එක අල්ලලා දෙනවා දවසට. එතකොට ඉතින් අප්පා මාර්යා පරාද දැන් අගී කාට ඊගා බලවේගය ආවට පස්සේ ආයෙ හොම්බේ. ඊට පස්සේ ආයෙත් නැගිටිනවා ආයෙ බලවේගයක්. ඉතින් කරගෙන කරගෙන යනකොට ඒ මාතයාගේ එක එක අඬු බූවල්ලගේ අඬු වගේ තේරුම් ගන්න තේරුම් ගන්න තියෙනවා අපේ දැනගැනීමේ හැදීමේ ශිල්ප ඉගෙන ගැනීමේ සීමාවක් නැහැ මේ මොන මොලේ. අභියෝගෙ එන්න ඕනේ නැත්තම් අපි අම්මු මැට්ටෝ අපි කම්මැලියෝ. අභියෝගෙ පතන්න එපා. අයව එනවා. එන්නේ අපේ ඊගාව පාඩමට ප්‍රශ්නපත්‍ර. ඒ නිසා මේවා අපි මේ වගේ පොදු අපි කියන සත්පුරුෂ සමාගමක අපිට කියන්න පුළුවන් වීමත් මම හිතනවා අපි ලැබපු ලොකුම ලොකු ආශනාවක් මේකට කියනවා සාසන සම්පත්තිය කියන. අවුරුදු 2600ක් ගිය පරණ විචි සාසනයක් මේක. මේ වගේ තව කවුරුවට එකෙක් දකින්න හම්බ වෙනවනේ. මේ පාර යන එකෙක් කියලා වැඩක් නැහැ මම තන්නේ කර කැලේ කතරමං වෙලා ඉනකොට කාගේ අඩිපාරක් දැක්කොත් මොන තරම් සාන්තියක්ද මට විශ්ලා මේ තිරසනෙක් නෙමෙයි කියලා තියෙන මිනිස්සෙක් මිනිස් අඩිපාරක් වෙන්න හම්බ වෙනවනේ. ඒ වගේ තමයි මේක මා මොන්න තාලින්වත් ගොඩ ගන්න බෑ. මේ ගොඩ ගන්න ගියාට පස්සේ කොණ්ඩේ ගැට ලියලා සුද්ධ කෙරුවාගේ ලියෙන්න පටන් ගන්නවා. හැබැයි ඉවරයි කියලා හිතන්න එපා. ඉවරයි කරන්න එපා. ඊගාව පාඩමට ලැසෙන. ඊගාව පාඩම නැසෙති මේම ගිහිල්ලා ගිහිල්ලා වෙනකොට තේප මොකද්ද අර තිබුණ බරක් හැල් වෙනවා. මොකද්ද අර තිබුණ මානසික සාන්තිය අසහනයක් අඩු වෙනවා. හැබැයි තව වගකීමක් ඉස්සරහට තියෙනවා. ඒ නිසා බුදුරජාණන්සේ සන්දස්සේති සමාදබේති සමුත්තේජේති සම්පහන්සේති කියලා හතර ක්‍රමයකට තමයි කියලා දෙන්නේ. සම්දර්ශනය කළ පෙන්වන බුදුරජාණන්සේ සංසාර ගමනේ උඹ ඉන්නේ තීර්ණාත්මක දැනක දැන් බුදුන් ඉස්සරහා ඉන්නේ. ඕක හැමදාම හම්බ වෙන්නේ නැහැ. ඔබ දැනගනින් දැන් ඉන්නේ බුදුන් ඉස්සරහා. සන්දර්ශන කරලා සමාදම් කරපුවම මේක දන්නේ නැතිකම නිසා තමයි ඔබ අඬන්නේ. මේ වටිනා දේ දන්නේ නැති වෙච්චාම උඹ ගෑනිට කන්න හම්බුන්නේ නැහැ, දරුවට කන්න හම්බුන්නේ නැහැ, හෙට හම්බුන්නේ නැහැ කියලා අන්න ඔබට මතක නැහැ ඔබ මේ සද්ධර්මයේ ඉස්සරහා ඉන්නේ කියලා. ඒක සමාදම් කරනකොට පස්සේ මම හිතනවා කවුරුත් කියන්නේ බුදුහාමුදුරනේ. ඊට පස්සේ සමුත්තේජනය කරනවා පුතෝ වැඩේ ඉවර නෑ. සමුඹ ගියා දැන් බත් එකක් තැනක ඉන්නේ. මේක සමාදන් වෙලා අගේ කරලා ඉස්සරහට කටපොසක් කටපට ගහගනි. ඒ හුරන්සයිද යකෝ මෙච්චරත් කළා තව තියෙනවනේ කියලා හිතනකොට කියනවා පිටට තට්ටු කරලා සම්පහන්දන කරලා මමත් ගිය පුතේ ওই පාරෙමයි. ගොම්බට කරන දඬුවමක් නෙවෙයි. ඔබ කියපු ටික දැන් වෙච්ච ටික සමාදන් වෙලා එමිට එමිට යන්නේ. ඒ මට්ටමට ආවට පස්සේ නිවන් දකින්න ඕනේ නිවනේ තමයි ඉන්නේ. අය වෙනම ආරූඪ කරන්න ඕනේ තමයි දන්නව වෙනකට වඩා ඉස්සරහට පෙරලෙන්නේ කියලා. ඒ වගේම මාර මාසියාගේ දෙන්නෙක් දැකලා ඔය කතා කරන්නේ. 10ෙම දැකපු දවසේ කතා කරන්න දෙයක් නැහැ. කියා ගන්න දෙයක් හම්බෙන්නේ නිසා අරතිය දැකපු දවසේ තේරෙන පටන් ගන්නවා අපි වාගේ මේ මොළේ ඇතුලේ තියෙන අසුචිද කියලා හිතනවා. මේ තරම්ම අධි කුසලයේ පිනිපිනි තියෙද්දි මේ ලාමක කුසල් වලට නැත්තම් නරක වැඩ වලට පොළඹවන්න හරියට කුඩු ගහන මිනිහා හොඳටම දැනගෙන මගේ මොළේ මේකෙන් නරක වෙනවා පිස්සු හැදෙනවා කියලා තියෙද්දි අම්මගේ මහල හොරකම් කරන දීලා හරි කුඩු ගහනකොට ඌ ගැන තියෙන අමන ගතියක් හිතෙනවා. ඒකම තමයි මේ අර්ථචෛසිකේ ආඩපසිනවා මෙච්චර මේ සුද්ධ අවස්ථාව තියෙද්දී අපේ මොලේ කල්පනාව යන්නෙම ලාභයට සත්කාරෙත් නැත්තම් ලාම කුසල් වල. මේ ලාම කුසල්ට බනින්නත් බෑ අපි ඒක දිගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒකට දොස් කියන්නත් බෑ. ඒ නිසා Tamange මට්ටම් නම් මට්ටම් තමයි. පුළු පුළුවන් එක නම් යාම බේරගෙන ඉදිරියට යන එකයි තියෙන්නේ. ඉතින් මට වෙන කියන්න දෙයක් නෑ. ඔය යන පාර හරි ඔක සමාදන් වෙන්න සමාදන් වෙලා ඉසුඹුලාලා. ඊගාව වැඩේට කැසපට ගහන එක තමයි කරන්න තියෙන්නේ. ලිඛිත ප්‍රශ්න එපමණයි සර්. අපි හරියට මගේ පැයක් අරගෙන තියෙනවා. සම්මතාංශ සුද්ධ කිරීමට අද ගොඩක් ප්‍රශ්න ප්‍රායෝගිකයි. අනවශ්‍ය නිකම් මේ මූලධර්ම ප්‍රශ්න තිබුණේ නැහැ. ඒක නම් මම සතුටු වෙනවා. එනමුත් මම සතිವಾರ સમાપ્ત කරන්න ඉස්සෙල්ලා මතක් කරනවා වෙන කාට හරි තව සුද්ධ කරගන්න නැත්නම් ප්‍රකාශ කරන්න මතිමතාන්තර තියෙනවනම් කරුණාකරලා කමඨාන් සුද්ධ කිරීමේ නාමයෙන් ඉදිරිපත් කරන්නේ. ඉඳයි එහෙම නැත්නම් අපි මේක අවස්ථාවක් කරගන්නවා. ඉතලා අපි අනුමෝදන් කරා, පින් අනුමෝදන් කරා. ඒ වගේම මේක අවස්ථාවක් කරගන්නවා. මේ වැඩ බාධාවකින් තොරව කරදර කර නැතුව කරගෙන යන්න සංවිධානය යටින් උදව් කරපු ඒ වගේම ඥාති පරපුරට ඒ වගේ අපේ પરමාර්ථ දැනස ජීවත් කරමින් සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරමි. කමඨාන් සුද්ධ කිරීමේ සචිවාරේ නිමාව සතහන් කරනවා සීල දනාටම තෙරුවන් සරණයි.